කරන දෙන්නත්නි අද සිට අප කල්පනා කළා සතරගතිපට්ඨාන සූත්‍රයට අනුව ඒ දැක්වෙන භාවනා ක්‍රම අරලා ධර්මදේශනා මාලාවක් පැවැත්වීමට මේ සෑම කෙනෙකුම වගේ කියවා තිබෙනවා අසා තිබෙනවා සතරගතිපට්ඨාන සූත්‍රය එම සතරගතිපට්ඨාන සූත්‍රය දේශනා කොට වදාළේ බුදුරජාණන් වහන්සේ විසින් පූර්ව රටේදී සම්මාස ධම්ම නම් ඕ නියංගමේදී එහිදී දේශනාකට වදාළ ගැඹුරු ධර්ම දේශනා රාශියක්ම තිබෙනවා. විශේෂයෙන් මේ වාසය කළ මිනිසු ප්‍රඥා සම්පන්න නිසාම එවැනි ගැඹුරු ධර්ම දේශනා දේශනා කිරීමට බුදුරජාණන් වහන්සේ සිටුවා. එම සතර සතිපට්ඨාන සූත්‍රයෙන් ඇසූ එම කුරුකට සම්මාස ධර්ම නිගම් වාසී පිළිස සෑම කෙනෙක්ම වාගේ සතර සතිපට්ඨාන ධර්මයේ මෙලුණා ඒ දේශනාව නිම වෙනකොට 40000කට ආසන්න දෙසක් මාර්ගඵල සාක්ෂාත් කළ බව පොත්පත්වල දක්වා තිබෙනවා. ඒ ඒ සූත්‍රයේ ඇතුළා වූ ඒ සම්මාස ධම්ම නිකම් වාසී පිළිස සෑම අවස්ථාවකදීම වාගේ ඒ සතර සත්පට්ඨාන ධර්මයන් වැඩෙන ආකාරයෙන් කටයුතු කළ බව පොත්වල සඳහන් වී තිබෙනවා. මෙන්න සූත්‍රයේ පටන් ගන්නේ ඒකායනෝ අයං වික්කවේ මග්ගෝසත්තානං විසුද්ධියා ශෝක පරිද්දවාන සමතික්‍රමාය දුක්ඛ දෝමනස්සානං අත්සංගමාය ඥායස්ස අධිකමාය නිබ්බානස්ස සච්චිකිරයාය යතිදං සත්තාරෝ සතිපට්ඨාන යන්නේ මේ අදහස සත්‍යන්නේ පිරිසිදු භාවයේ විසුද්ධිය සඳහා ඒ කියන්නේ කාම දෝෂ මෝහ ආදී මලයන්ගෙන් සිත පිරිසිදු කිරීමට ඒ වගේම ලෝභ දෝෂ ආදී ක්ලේශ ධර්මයන්ගෙන් සිත පාරිශුද්ධත්වයට පත් කරගෙන සිත සම්පූර්ණයෙන් පිරිසුදු භාවයට පත් කර ගැනීමට ඒ සඳහා ශෝක පරිද්දවාන සම්තික්කමාය ශෝක පරිදේවයන් ඉක්මවා යෑම සඳහා දුක්ඛ දෝමනස්සානං අත්ංගමාය දුක් දෝමනස් සම්පූර්ණයෙන් නිරුද්ධ කිරීම සඳහා ඥායස්සග්ගමාය සතර මඟ සතර ඵල සාක්ෂාත් කිරීම සඳහා නිබ්බාන සත්‍ය ක්‍රියාය නිබ්බාන සාක්ෂාත් කිරීම සඳහා මේ සතර සතිපට්ඨානය ඒකායන මාර්ගයක් කියන එකයි අදහස. මේ ඒකායන වයන්තික්කේ මග්ගෝ මේ ඒකායන මාර්ගය කියන වචනය විවිධ ආකාරයෙන් තේරුම් කරන්නේ මේ සතර සතිපට්ඨාන සූත්‍රයේ දැක්වෙන භාවනා ක්‍රමය පමණක්ම යයි එකම භාවනා ක්‍රමයේ නිර්වාණ ධාතුව අවබෝධ කිරීමද කියලා බොහෝ දෙනෙක් වැරදි ආකාරයෙන් මේක අර්ථ නිරූපණය කොට දක්වනවා. ඒකායන සීලකේ අර්ථය සතර සතිපට්ඨාන භාවනා ක්‍රමයේම පමණක් නෙවෙයි නිවන් යාමට ප්‍රයෝජනවා කියන එක. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සූත්‍ර රාශියක් තිබෙනවා විවිධාකාරයෙන් නිර්වාණ ධාතුව ලබා ගත හැකි ආකාර පෙන්වමින් කරන ධර්ම දේශනා. උදාහරණ වශයෙන් අට්ඨකනාගර කියලා සූත්‍රයක් තියෙනවා නිවන් යෑමේ ආකාර 11ක් මේ සූත්‍රයේ පෙන්වන්න කරලා තියෙනවා. මෛත්‍රිය පාදක කරගෙන නිවන් යන ආකාරය කරුණා පාදක කරගෙන මුදිතා පාදක කරගෙන උපේක්ෂා භාවනා පාදක කරගෙන නිවන් යන ආකාරයේ ආදී වශයෙන් 11 ආකාරයකින් නිවන් යන ආකාරය එම අටකනාගල සූත්‍රයේදී උන්වහන්සේ පෙන්වන කොට වදාළා තිබෙනවා. ඔච්චෝල් ශුන්‍යත සූත්‍ර වැනි සූත්‍රවලදී දේශනා කොට වදාළා තිබෙන්නේ පඨවි සංඥා ආදී විවිධ සංඥා ඉක්මවා ගොස් නිර්වාණ ධාතුව අවබෝධ කරන ආකාරය. හෝතනිය වැනි සූත්‍රවල ගෝපක මොග්ගල්ලාන වැනි සූත්‍රවල මේ ආදී විවිධ සූත්‍රවල විවිධ ආකාරයෙන් නිර්වාණ ධාතුව අවබෝධ කළ හැකි මාර්ගයන් බුදුරජාණන් වහන්සේ ඉතා පැහැදිලිවම පෙන්වන කොට වදාළ ඇති වෙනවා. බොහෝ විට සූත්‍ර පිටකේ කුරාම වාගේ දිස්සන්නේ ධ්‍යාන හතර පාදක කරගෙන ඒ ධ්‍යාන විදර්ශනාවට නඟලා භාවනා කරන ආකාරයේ ඥානවිච්ඡ සූත්‍රය වැනි සූත්‍රවල කෙලින්ම ඒ බව ප්‍රකාශ කරනවා. එම නිසා මේ සතිපට්ඨාන භාවනාව පමණක්ම මේ සූත්‍රයේ දැක්වෙන කරුණු පමණක්ම තමයි නිවනට නිවන් යාමට තියෙන එකම මාර්ගය කියන එක අදහස වැරදි. ඒ කායනෝ අයම් වික්‍රේ මග්ගෝ කියන එකේ අදහස මේ සතර සතිපට්ඨාන භාවනා මාර්ගයේ ඒ අනුව පිළිපැද්දත් ඒ අනුව ගමන් කළොත් නියත වශයෙන්ම නිවන කරා ළඟාවන්නා වූ ඒකායන මාර්ගයක් කියන එක. නිවනට සමීප කරන නෝරදාම නිවනට දම් කරන මාර්ගයක් කියන අදහසයි ඒකායන අයම් වික්‍රේ මග්ගෝ මේක තමයි මේ ඒකායන මාර්ගය කියලා බුදුරජාණන් වහන්සේ දෙන්නම් කලේ තේරුම. මේ මගේ අවබෝධය අනුව තියෙන කරුණ පොත්පත්වල මේවා විවිධ ආකාරයෙන් විස්තර කොට පිළිනමනවා. එතකොට මේ ඒකායන අයන්තික වේම කොහොමද ඒක තමයි එකම මාර්ගයයි ඒකායන මාර්ගයයි කියන අදහසින් අදහස් කරන්නේ කවර භාවනාවක් කළත් නිර්වාණ ධාතුව ලැබීමට අපේක්ෂාවක් තිබෙනා නම් පංචස්කන්ධයේ ඇතිවීම සහ පංචස්කන්ධයේ නැතිවීම දැක දැක භාවනා කරන්නට ඕන. සතර සතිපට්ඨාන සූත්‍රයේදී පෙන්වන කරන ලබන්නේ ඒ පංචස්කන්ධයේ ඇතිවීම සහ පංචස්කන්ධයේ නැතිවීම දැක දැකා භාවනා කරන ලබන ආකාරයේ ඒ පංචස්කන්ධයේ පිළිබඳ විස්තර ඉදිරි දේශනාවලදී මේ ආයත අහන්න ලැබෙයි. කෙටියෙන් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පහ. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියලා මේ සතර සතිපට්ඨාන ධර්ම හතර බුදුරජාණන් වහන්සේ පෙන්වන කොට බදාරලා තිබෙනවා. ඒක පෙන්වන්න කරන්නේ කායේ කායානුපස්සේ විහෙරති ආතාපේ සංකජානෝ සතිමා විනීය ලෝකේ අවිජ්ජා දෝමනස්සං ආදී වශයෙන් ඒවා ප්‍රගුණ කළ යුතු ආකාරයෙන් උන්වහන්සේදී පෙන්වන්න කරන්නේ ආතාපේ කියන්නේ සමා මේ දක්වා නූපම් කුසල ධර්මයන් සාස්ත්‍රා කිරීම සඳහා උපම් පාප ධර්මයන් ප්‍රහාණය කිරීම සඳහා කෙලෙස් නැති කිරීම සඳහා වීර්යයක් ඇති කරගෙන සතිමා සංකජානෝ සිහි නුවණ දිනු කරමින් ලෝකේ අභිජ්ජා දෝන නැත්නම් විනීය සමාගයේ ලෝකේ සහ බාහිර ලෝකයේ පිළිබඳ පවත්නා වූ අභිජ්ජාව දැඩි ලෝභය සහ නැත්නම් ඇලීම සහ ගැටීම නැති කරගෙන කයේ කයano බලමින් වාසය කරනවා කියන එකයි කායානුපස්සනාව කියන එකේ කෙටි අදහස. කයේ කයano බලනවා කියන එකෙන් අදහස් කරන්නේ කය අරමුණු කරගෙන භාවනා කරන විට මේ කය තුල මේ ශරීර කෝඩුව තුල සත්‍යයේ පුද්ගලයක් නැති බව හෝ නැති බව හා ඒ වගේම ආත්මයක් නැති බව ස්ත්‍රියක් පුරුෂයෙක් කියලා කෙනෙක් ගන්නට නැති බව සත්‍යයක් නැති බව අවබෝධ කරන ආකාරයෙන් කය කායික ධර්මයක් වශයෙන් අවබෝධ කරගැනීමෙන් කරන ලබන භාවනාවයි කායානුපස්සනා භාවනාවයි කියන්නේ වේදනානුපස්සනාවත් ඒ ආකාරයෙන්ම ආකාශේ සංකදාන සතිමා කෙලෙස්තාන වීරයෙන් යුතුව මේ දක්වා සාක්ෂාත් නොකළ නිර්වාණ ධාත සාක්ෂාත් කිරීමේ බලවත් වීරයෙන් යුතුව ඒ වගේම සති සම්පජන්යෙන් යුතුව සමාගයේ ලෝකේ සහ බාහිර පන් ලෝකයේ තියෙන ඇලීමෙන් ගැටීමෙන් ඈත් වෙලා ඒ වේදනාවේ ස්වરૂපයේ යථා තත්ත්වය අවබෝධ කරන ආකාරයෙන් වේදනානුපස්සනාව දිනු කරන්නට ඕන. චිත්තානුපස්සනාවත් එලෙසයි ධම්මානුපස්සනාවත් එලෙසයි. මේ අනුපස්සනා ධර්ම හතරෙන් කායානුපස්සනා කොටසින් දැක්වෙන්නේ රූපස්කන්ධය අදලා කරන ලබන භාවනාව. වේදනාන වේදනානුපස්සනාවෙන් පෙන්වම් කරන්නේ වේදනාස්කන්ධය අදලා කරන ලබන භාවනාව. චිත්තානුපස්සනාවෙන් පෙන්වම් කරන්නේ විඥානස්කන්ධයත් සංඥාස්කන්ධයත් සංස්කාරස්කන්ධයත් අලලා කරනු ලබන භාවනාව ධම්මානුපස්සනාවෙන් අදහස් කරන්නේ නාමස්කන්ධ සියල්ලම අලලා කරනු ලබන භාවනාවයි. එම නිසා සතරසතිපට්ඨාන සූත්‍රයෙන් දැක්වෙන්නේ අංකුශයක් නෙවෙයි මේ පංචස්කන්ධයේ අරමුණු කරගැනීමෙන් පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම දකිමින් කරන ලබන භාවනාවක් එම නිසා ඒක ඒකායන මාර්ගයක් වෙනවා මොකද නිවන් යාමට නම් මේ පංචස්කන්ධයම අරමුණු කරගෙන භාවනා කළ යුතු වෙනවා පංචස්කන්ධයම ඇතිවීම සහ නැතිවීම දැකිය යුතු වෙනවා මේ මාසයේ ඒකායනෝ අයම් වික්‍රේ මග්ගෝ කියන වචනයත් ඒ වගේම ඒ ඒක විස්තර කරන විට පංචස්කන්ධයේ අනුමත කරමින් භාවනා කළ යුතු බවක් කියන කාරණා දෙක. එතකොට මේ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන අනුපස්සනා ධර්ම සතිපට්ඨාන ධර්ම සතිපට්ඨාන භාවනාව නෙවෙයි. බුදුරජාණන්දී අපි තේරුම් ගන්නට ඕනේ සතිපට්ඨානය කුමක්ද? සතිපට්ඨාන භාවනාව කුමක්ද? සතිපට්ඨාන භාවනාගාමී පටිපදාව කුමක්ද කියන කාරණාව. බුදුරජාණන් වහන්සේ සතිපට්ඨානයේ අලලා කරපු දේශනා තියෙන වාක්‍ය ඒවා ඒක රාශී කරලා සතිපට්ඨාන සංයුත්තේ දක්වා තිබෙනවා. එම සතිපට්ඨාන සංයුත්තේ තියෙන විභංග කියලා සූත්‍රයක්. ඒ මෙලෙසින් දැක්වෙනවා සතිපට්ඨානංච වෝ භික්ඛවේ දේශස්සාමේ සතිපට්ඨාන භාවනංච සතිපට්ඨාන ගාමිනීච්ච සතිපට්ඨාන භාවනා ගාමිනීච්ච පටිපදං සංසනාත සාධු සම්මණති කරවත කියලා පාඩයක්. මානෙනි ඔබලාට මම සතිපට්ඨානයක් කියා දෙනවය. සතිපට්ඨාන භාවනාවක් කියා දෙන අය සතිපට්ඨාන භාවනාගාමිනී ප්‍රතිපදාවක් කියා දෙන අය ඒක හොඳින් ආන්නේ මෙහි කරන්නේ ඒ අනුව කටයුතු කරන්නේ සතමන්ත වික්‍රේ සතිපට්ඨානම් මොනවද මහණෙනි කුමක්ද මහණෙනි සතිපට්ඨානය කියන්නේ සතිපට්ඨාන කියන එකේ අදහස සිහිය පිහිටුවීම නැත්නම් සිහිය පිහිටුවාගෙන කටයුතු කිරීම සිහිය පිහිටවන ස්ථාන වශයෙන් සතිපට්ඨාන කියන වචනේ විස්තර කරන්නට පුළුවන්. ඒ සතිපට්ඨාන කියන එක විස්තර කරන්නේ උන්වහන්සේ ඉදපික්ක වේදිකෝ කායේ කායානුපස්සේ විහෙරති වේදනාස වේදනානුපස්සේ විහෙරති චිත්තේ චිත්තානුපස්සේ විහෙරති ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති කියලා. ඒ කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා සහ ධම්මානුපස්සනා කියන ඒ ධර්ම හතරට සතිපට්ඨාන කියලා ප්‍රකාශ කරනවා. ඊළඟට සතිපට්ඨාන භාවනාව. පතමාච භික්ඛවේ සතිපට්ඨාන භාවනා කුමක්ද මහණෙනි සතිපට්ඨාන භාවනාව කියන්නේ? ඒ බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ මෙන්න මෙලෙසින්. ඉද භික්ඛවේ භික්ඛෝ සමදේ ධම්මාන වා ධම්මානුපස්සේවා කායස්මින් විහෙරති බය ධම්මානුපස්සේවා කායස්මින් විහෙරති සමුදය බය ධම්මානුපස්සීවා අකාලස්මින් විහෙරතේ සමුදය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරතේ බය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරතේ සමුදය බය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරතේ සමුදය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරතේ වය ධම්මානුපස්සේවා චිත්තස්මින් විහෙරතේ සමුදේ වය ධම්මානුපස්සේවා චිත්තස්මින් විහෙරතේ සම්දේ ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති වා ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති සම්දේව ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති මේ බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන භාවනාව විස්තර කළ ආකාරය මේවා පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇතුවම භාවනා කිරීම තමයි සුදුසුයි සුදුසු එතකොට සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති මේ කය ඇතිවන හේතුව දැක දැක බය ධම්මානුපස්සේවා කායස්මින් හේති සකයේ නැතිවීම දැක දැක ඒ වගේම සම්දේව ධම්මානුපස්සේවා ඇතිවීම නැතිවීම යන දෙකම දැක දැක භාවනා කරන විට අන්න කායානුපස්සන සතිපට්ඨාන භාවනා එලිට කෙරෙනවා මෙලෙසින්ම වේදනාවේ සමුදය දැක දැක ඇතිවීමේ හේතු දැක දැක වේදනාව නිරුද්ධ වන ආකාරයේ නැති යන ආකාරයේ දකිමින් ඒ වගේම වේදනාවේ ඇතිවීම සහ නැතිවීම දකිනින් භාවනා කරන විට වේදනානුපස්සනා සතිපට්ඨාන භාවනාව සිදු වෙනවා. මෙන්න මේ ආකාරයෙන්ම තමයි සිතේ ඇතිවීම දකින විට සිතේ සංදේ දකින විට සිතේ නැතිවීම දකින විට එලෙසින්ම සිතේ ඇතිවීම සහ නැතිවීම යන දෙකම දකින විට සතිපට්ඨාන භාවනාවේ චිත්තානුපස්සනා සතිපට්ඨාන භාවනාව සිදු කළා වෙනවා. ධම්මානුපස්සනාවත් එහෙමයි ඒ ධර්ම කාරණා පිළිබඳව ඇතිවීමත් නැතිවීමත් එදෙසින්ම ඇතිවීම නැතිවීම කියන දෙක දැක දැකා භාවනා කරන විට සතිපට්ඨාන භාවනාව සිදු වෙනවා. මේක තමයි සතිපට්ඨාන භාවනා කියන්නේ. එhmenan සතිපට්ඨාන භාවනාව ප්‍රගුණ කරනවා නම් සතිපට්ඨාන භාවනාව හරියට සිදු වෙනවා නම් අපිට මේ පංචස්කන්ධයේ ඇතිවීම දැනෙන්නට ඕනේ. පංචස්කන්ධයේ නැතිවීම දැනෙන්නට ඕනේ. පංචස්කන්ධයේ ඇතිවීම සහ නැතිවීම දැකදක භාවනා කිරීමේ ශක්තිය සමන්නට ලැබෙන්නට ඕනේ. එවිටයි සතිපට්ඨාන භාවනාවක් සිදුවන්නේ. මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමක පාඨවලට අනුව යක්මයා විස්තර කරන්නේ. පතමාංශ වික්‍රේ සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදා මොකද්ද මහණෙනි සතිපට්ඨාන භාවනා වැඩිවීමට තියෙන ප්‍රතිපදාව. අයමීව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි මහණෙනි සතිපට්ඨාන භාවනාව දියුණු කිරීමට තියෙන මාර්ගය උන්වහන්සේ ප්‍රතිපණම් කරනවා ඒව දන්නවා මේ ඇයි සියතේ දන් සම්මාදිට්ඨි සම්මා සංකප්පාදී වශයෙන් විස්තර කළ ආර්ය අෂ්ටාංග මාර්ගය ඒදී වැරදි වචන වලින් සම්මා වාචා සම්මා සම්මන්ත සම්මා සංකප්පාදී ධර්ම වලින් ඈත් වෙලා සිත මුදාගෙන පිරිසුදු සීලයක පිළිපදලා මේ සතර සතිපට්ඨාන ධර්මයන් වඩන්නට ඕනේ. උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ සීලේ පටිච්චාය සීලං නිස්සාය සත්තාරෝ සතිපට්ඨානේ භාවේති කියලා. සීලේක පිළිතලා සීලේ නිෂ්ත්‍රය කරගෙන සතිපට්ඨාන භාවනාව සිදුකර ඉතේ. සතර ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග තුනක්ම ඒ සීලේ ගඳා වෙන්කඩ ඇත්තේ. සම්මා වාචා සම්මා කම්මන්ත වැනි ඒ අංග සීලය සඳහා හේතු වන අංග අන්නේ සීලයක පිළිපදලා වෑයම් කරමින් සතිය සමාධිය ප්‍රඥාව දිනු කරන්නට ඕන. සම්මා සතිය බුදුරජාණන් වහන්සේ විස්තර කරන සෑම විටම වාගේ විස්තර කරන්නේ මේ සතර සතිපට්ඨාන භාවනාව පිළිබඳ කළ පාඩේමයි විස්තර කළ පාඩේමයි. ඒ කියන්නේ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. මේ අනුව පෙනෙනවා ඇති මේ ඇයට සතරපට්ඨාන භාවනා වඩන විට ආර්ය අෂ්ටාංග මාර්ගයේ සමාගයේ සිට තුළ දියුණු වන්නේ කියලා. එතකොට මේ දක්වා අපි ප්‍රකාශ කළේ ඒකායන මාර්ගයේ කියන එකේ අදහසත් සතිපට්ඨානයේ කුමද්ද සතිපට්ඨාන භාවනාව කුමද්ද සතිපට්ඨාන භාවනා ගාමිනී පටිපදාව කුමද්ද කියන කාරණාවත් ලැබලා සිටින් වචන කිහිපයක්. ඊළඟට මේ සතිපට්ඨාන භාවනාවේ තියෙන භාවනා ක්‍රම කායානුපස්සනාවේ තියෙන සතිපට්ඨාන භාවනා ක්‍රම 14ක්. වේදනානුපස්සනාව එකක්, චිත්තානුපස්සනාව එකක්, ධම්මානුපස්සනාවේ භාවනා ක්‍රම පහක් තිබෙනවා. ඔක්කොම 21ක් වෙනවා. කායානුපස්සනාවේ තියෙන සතිපට්ඨාන භාවනා ක්‍රම පහෙන් ආනාපාන සති භාවනාව ආස්වාද ප්‍රාස්වාද අරමුණු කරමින් කරනු ලබන භාවනාව එකක් ධාතු මනසිකාර භාවනාවේ ශරීරයේ තියෙන පඨවි ආදී ධාතු කොටස් සම්මස්තණය කරමින් කළ හැකි භාවනාව. පටික්කුල මනසිකාර භාවනාවේ කියන්නේ ශරීරයේ තියෙන පිළිකුල් කොටස් ගැන මෙනෙහි කරමින් කළ හැකි භාවනාව. ඊට අමතරව ඉරියව් නිමවීමේදී සතිය නුවණ දියුණු වන ආකාරයෙන් කළ යුතු ඉරියාපතපබ්බ භාවනාව. ඊට අමතරව සම්පජඤ්ඤ භාවනාවේ කියන්නේ සිහි නුවණ දියුණු වන ආකාරයෙන් සියලුම කර්තව්‍යයන් සිදු කිරීමේදී කළ යුතු භාවනා කළ යුතු ආකාරය දැක්වෙන කොටස මෙතන කොටස් පහ. මේ පහට අමතරව නව සීලතිකේ යනුවෙන් දැක්වෙන මලමිණියක පවත්නා වූ අවස්ථා නවයක් අරමුණු කරමින් කරන ලබන භාවනා ක්‍රම නවයක් තියෙනවා මේ සියල්ලම එකතු වුණාට පස්සෙ කායානුපස්සනාවේ භාවනා ක්‍රම 14ක් ඉගෙන ගන්නවා. එතකොට වේදනානුපස්සනාවේ භාවනා ක්‍රම ඇත්ත වශයෙන්ම එකක්වත් එය නම ආකාරයකට බෙදලා නම ආකාරයකින් ප්‍රගුණ කළ යුතු බව උන්වහන්සේ පෙන්වන්න කරනවා. වේදනාව සුඛ දුක්ඛ උපේක්ෂා වශයෙන් සැප දුක මඳහත් වශයෙන් තුන් ආකාර වෙනවා. මේ සෑම වේදනාවක්ම සාමිෂ වශයෙන් සහ නිර්ආමිෂ වශයෙන් බෙදී යන විට සාමිෂ සුඛ වේදනා, නිර්ආමිෂ සුඛ වේදනා ආදී වශයෙන් අර කලින් කියපු තුනත් එක්ක ඔක්කොම වේදනානුපස්සනාව නම ආකාරයකින් අපිට ප්‍රගුණ කරන්නට පුළුවන්කම ලැබෙනවා. චිත්තානුපස්සනාව එකම භාවනාවක් වුවත් එයත් 16 ආකාරයකින් ප්‍රගුණ කළ යුතු බව උන්වහන්සේ වදාරා තිබෙනවා. රාගසිතක්, ද්වේෂසිතක්, මෝහසිතක්, හැකරුණසිතක්, විෂමසිතක් මේ ආදී විවිධ ආකාර දෙත් හඳුනාගෙන භාවනා කළ යුතු ආකාරය ධම්මානුපස්සනාව තමයි තාමත්ම වැදගත් අනුපස්සනා භාවනාව. එයින් තමයි නිවනට ඇත්ත වශයෙන්ම කෙනෙකුගේ සිත යොමුවන්නේ. ඒදී පංච නීවරණ අල්ලා ගන්න ලබන භාවනාවක් තිබෙනවා. පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම දැක දැක කරන ලබන භාවනාවක් තිබෙනවා. ඒකමයි ඇත්ත වශයෙන්ම සතිපට්ඨාන භාවනාව වශයෙන් දැක්වෙන්නේ බුදුරජාණන් වහන්සේ දක්වා තිබෙන්නේ තේමයි. ඊට අමතරව සමාගයේ සිත තුළ ඇතිවන්නා වූ ඒ ඉන්ද්‍රිය ප්‍රතිපදේ කියන්නේ ඇහැට රූප ගැටුණාට පසු එයින් ඇති වෙන නොඑක ආකාර සංගෝච ධර්මයන් ආදී ආදී දැකීමෙන් කරන කල හැකි ආයතන භාවනාවක් තිබෙනවා. ඒ ධම්මානුපස්සනාවෙන් තවත් එක තියෙනවා සත්‍ය බොජ්ජංග ධර්මයන් සම්මස්තණය කරමින් කළ හැකි භාවනාව අවසාන වශයෙන් චතුරාර්ය සත්‍ය ධර්මය දැක දැක අවබෝධ කරමින් කළ හැකි භාවනාව. මෙන්න මේ භාවනා ක්‍රම පහ ධම්මානුපස්සනා සතිපට්ඨාන භාවනාවේ දැක්වෙනවා. මේ පින්වත් අය මේ භාවනා කරන සෑම එකම කරන්නටම ඕනේ කියලා සිතන්නට එපා. එකම භාවනා ක්‍රමයක්වත් මේ ක්‍රම අතරින් ප්‍රමාණවත් වෙන නිර්වාණ ධාතුව අවබෝධ කිරීමට උදාහරණ වශයෙන් ආනාපානසති භාවනා ප්‍රගුණ කරනකොට කෙනෙකුට ආනාපානසති භාවනාව පමණක්ම ප්‍රමාණවත් වෙනවා නිර්වාණ ධාතුව සාක්ෂාත් කිරීමට. හැබැයි සතර සතිපට්ඨාන ධර්මයන් වැඩෙන ආකාරයෙන් මේ භාවනාව සිදුවන්නට ඕන. ඒ වගේම තමයි පිළිකුල් භාවනාව පමණක්වත් ප්‍රමාණවත්. සතරදත් ප්‍රඥාන ධර්මයන් වැටෙන ආකාරයෙන් මේ භාවනාව සිදු කළොත් නිවන් යෑමට ධාතු මනසිකාර භාවනාව පමණක්වත් සෑහෙනවා නිර්වාණ ධාතු සාක්ෂාත් කිරීමට ඒ තුළින් සතරදත් ප්‍රඥාන ධර්මයන් සත්බොධ්‍යම ධර්මයන් වැඩෙනවා නම් එම නිසා මේ භාවනා ක්‍රම 21ම අප විසින් ප්‍රගුණ කළ යුතුයි කියන වැඩ පිළිගැනීමේකට බහින්නට එපා. ඒ භාවනා ක්‍රම 21 අතරින් සමාට කළ හැකි සමාට පහසෙන් ප්‍රගුණ කළ හැකි භාවනාවක නිරත වීම ඉතාමත්ම සුදුසුයි. එතකොට මේ දක්වා අපි ප්‍රකාශ කළ කාරණා අතරින් මේ ආයත පැහැදිලිවම පෙනෙන්නට ඕන සතිපට්ඨානය කියන්නේ කුමක්ද? සතිපට්ඨාන භාවනාව කියන්නේ කුමක්ද? සතිපට්ඨාන භාවනාගාමී ප්‍රතිපදාව කුමක්ද? මේක ඒකාන මාර්ගයක් වීමට නම් පංචස්කන්ධයේ ඇතිවෙන්නේ නැතිවෙන්නේ දෙක දෙක භාවනා කළ යුතුයි නේද කියන කාරණාව. මේ භාවනා ක්‍රම 21 බුදුරජාණන් වහන්සේ දෙසින් පෙන්වුම් කරලා ඒ සෝතේ අවසන් කරන්නේ මෙලෙසින් යෝ විපෝති වික්කවේ මේ චත්තාරෝ සතිපට්ඨානේ එවං භාවෙය්‍ය සත්‍ය වස්සානි සත්‍ය දින්නම් පරාණං අඤ්ඤතරං පරං පාටිකංකා පාටිකං සම්දිච්ඡේ ධම්මේ අඤ්ඤා සතිවා උපාදිතේ අනාගන්තා මානෙනී යම් කෙනෙක් මේ සතර සතිපට්ඨාන භාවනා ක්‍රමය මා ප්‍රකාශ කළ ආකාරයෙන් ප්‍රගුණ කළා නම් හත් වසරයක් පුරා හත් වස්සානි හත් අවුරුද්දක් ඔහුට නියත වශයෙන්ම අනාගාමී මාර්ගයේ හෝ අරහත් මාර්ග ඵල හෝ සාක්ෂාත් වීමට ලැබෙනවා. උන්වහන්සේ ප්‍රකාශ කරන තිත්තන්තෝ වික්ඛවේ සත්වස්සානි මහණෙනි හත්පස්සයක් කියන එක පතක තිබේවා. යෝතෝච වික්කනේ මේ චත්තාර සතිපට්ඨානේ ඒවන් භවෙය්‍ය චවස්ථානේ මේ සතර සතිපට්ඨාන ධර්මයන් කය වාක්‍යයක් හරියට ඒ ආකාරයෙන් ප්‍රගුණ කළා නම් ඔහුට අනාගාමීව අක්ෂත් ඵලයේ සාක්ෂාත් කරන්නට පුළුවන් වෙනවා දික්කේව ධම්මේ මේ ජීවිතයේ කියන කය වසරක් තිබේවා මහණෙනි පස්සක්වත් මේ භාවනාව ප්‍රගුණ කළොත් ඒත් මේ මාර්ගඵල දෙකෙන් එකක් හෝ අවබෝධ කරගන්නට පුළුවන්. පස් වසරක් නෙවෙයි මහණෙනි හතර වසරක් සිව් වසරක් සිව් වසරක් නෙවෙයි මහණෙනි අවුරුදු තුනක් තුනක් නෙවෙයි මහණෙනි අවුරුදු දෙකක් නෑ මහණෙනි අවුරුද්දක් මේ සතර සතිපට්ඨාන භාවනාවේ නිරත වුණොත් ඔය ආකාරයෙන් සත්ත දින්නම් බලනම් අඤ්‍යතරම් බලම් පාටිකම් සම්දිත්තේර ධම්මේ අඤ්ඤා මේ ජීවිතයේදීම රහතව වනාගාමී ලබන්නට පුළුවන් වසරක් හරියට මේ සතර සතිපට්ඨාන භාවනා කළොත් උන්වහන්සේ කාල පරිච්ඡේදයේ තවත් පිටි කරලා කියනවා වසරක් ඕනේ නෑ මහණේ මාස 7ක් මේ භාවනාව හරියට ප්‍රගුණ කළොත් ඒ කතාවම කියලා එන්නේ කියන මාස 7ක් අවශ්‍ය නෑ නානි මාස 6ක් මාස 5ක් මාස 4ක් මාස 3ක් මාස දෙකක් මාසයක් මේ භාවනා ප්‍රගුණ කළොත් හරියට අනාගාමී වරහත් ඵලය ලබන්නට පුළුවන්. චිත්තක වික්‍රේ මාසෝ යෝසෝටි මාදික්කවේ එවන් භාවයේ අද්දමාසෝ මේ සතර ප්‍රතිපත්තාන ධර්මයන් මාස භාගයක් හරියට භාවිතා කළොත් අර කියපෝ අනාගාමිත්වයේ හෝ අරහත් ඵලය ලබන්නට පුළුවන් බව උන්වහන්සේ පෙන්වන්න කළා. යොක්තිත්තද වික්ඛවේ අද්දමාසෝ යෝකෝති වික්ඛවේ මේ චත්තාරෝ සතිපට්ඨානේ එවං භාවයේ සත්තාහං මහණී අවුරුදු මාස ප්‍රමාණ දෙකක් නෙවෙයි හරියට යමෙක් මේ සතර සතිපට්ඨාන භාවනාව සත්තාහං දවස් හතක් ප්‍රගුණ කර තස්ස දිත්තේව ධම්මේ මේ ජීවිතේදීම ඔහුට අඤ්ඤා අරහත් ඵලයේ හෝ අනාගාමිතා අනාගාමි ඵලයේ හෝ සාක්ෂාත් කරන්නට පුළුවන් බව උන්වහන්සේ ප්‍රතිඥාවත් දෙමින් ප්‍රකාශ කොට වදාළා. මේ කාල පරිච්ඡේදයන් සීමා වන්නේ එකිනෙකාගේ පාරමී ශක්තියට අනුව එකිනෙකා සතර සතිපට්ඨාන භාවනාව සඳහා යොදා ගන්න යොදා ගන්න ලබන කාල පරිච්ඡේදයේ අනුව මේ අය කරන ආකාරයට සමානයකට සැරයක් ඇවිල්ලා පැයක් දෙකක් භාවනා කරලා එහෙම අවුරුදු 7ක් නෙමෙයි අවුරුදු 10ක් කරලා සමහරට අනාගාමී අසත් නෙමෙයි සමහරට සෝවාන් නොවන්නටත් පුළුවන්. එහෙම නෙවෙයි උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ මේ මුළු දවස පුරා වාග්යේ නිදන කාලයේ හැර මේ සතර ප්‍රතිපත්තහන ධර්මයන් වැඩෙන ආකාරයෙන් යම් කිසි කෙනෙක් භාවනා කළා නම් අවුරුදු 7ක් ඔහුට මේ ජීවිතයේදීම අනාගාමී වූ අරහත් ඵලයේ සාක්ෂාත් කළ හැකි බව පාරමී ශක්තිය වැඩි නම් සමාගයේ ශ්‍රද්ධාව වැඩි නම් ප්‍රඥාව වැඩි නම් සමාගයේ සතිය සමාධිය වඩ වඩා දියුණු වෙනවනේ එවැනි කෙනෙකුට මා අවුරුදු 6කින් ඊටත් වඩා දියුණු කෙනෙකුට අවුරුදු 5කින් 4කින් 3කින් 2කින් අබස්තරකින් මේ ආදී වශයෙන් වාමේ ආ මේ කාල පරිච්ඡේදයේ කෙටි කරමින් උන්වහන්සේ පෙන්වන කොට වදාළා තිබෙන්නේ එමෙනිසා මේ ඇයට පසුපෙන් යුතුව ප්‍රීති සම්පෝඥංගේ ඇතිවන ආකාරයෙන් යුතුව මේ ඒකායන මාර්ගයක අප ගමන් කරනවා කියලා හිතාගෙන මේ සතර සතිපට්ඨාන භාවනාවේ දැක්වෙන භාවනා ක්‍රම අනුගමනය කරන්නට පුළුවන් ඒ තුළින් මේ ඇයට මේ ජීවිතයේදී හෝ කවදා භවයකදී හෝ නියත වශයෙන්ම ඒ කියපු අර්ථවත් ඵලය හෝ අනාගාමී ඵලය හෝ නිර්වාණ ධාතු සාක්ෂාත් කිරීමට අවස්ථාව ලැබෙනවා ලැබෙනවාමයි. හොඳයි අප ඒ සතර සතිපට්ඨාන සූත්‍රයේ දැක්වෙන කායානුපස්සනා භාවනාව දැන් ඉස්සෙල්ලාම ප්‍රකාශ කිරීමට අදහස් කරන්නේ කායානුපස්සනා භාවනා විස්තර කිරීමේ ප්‍රථමයෙන් මේ රූපස්කන්ධය පිළිබඳ විස්තරයක් කළ යුතු වෙනවා නැත්නම් කායානුපස්සනා භාවනාව හරියට ගන්නට බෑ. මා කීව සතර සතිපට්ඨාන ධර්මයන් විස්තර කරන විට ඒදී ඒ භාවනාවට අරමුණක් වශයෙන් ගන්නේ පංචස්කන්ධය කියලා. මේ වේදනානුපස්සනා විස්තර කරනකොට වේදනා ස්කන්ධයත් අනිත් ස්කන්ධයේ අනුපස්සනාව විස්තර කරන විටත් අපි විස්තර කෙරීමට අපේක්ෂා කරනවා. අද කායානුපස්සනා විස්තර කිරීමට මූලාරම්භක දේශනාවක් වශයෙන් කය පිළිබඳ සරල දේශනාවක් කිරීමටයි අපි අදහස් කරන්නේ. මේ ඉන්න වැඩි දිශාවක කෙනෙක් වාගේ දතේට වෙනවා. මේ තමාගේ රූප රූපස්කන්ධයේ මේ රූප බඩ මේ දක්වා මෙලෙසින් නිර්මිත වී ඇත්තේ කෙසේද කියන කාරණාව. මේ රූප කොට ඇතිවීමේ හේතුව කුමක්ද? මේ රූප කොටේ යථා ස්වરૂපේ කුමක්ද කියන කාරණාවන් එවැනි කාරණාවන් ගැන පැහැදිලි අවබෝධයක් ඇතුව කායાન පස්නා සතිපට්ඨාන භාවනා කරන්නට ඕන. දැන් කල්පනා කරන්න මේ ඇගේ රූප කොට මේ ඇහැට පෙනෙන රූපස්කන්ධය මවගේ මව කුසට පිළිසිඳ ගන්නා විට මේ සත්‍යයෙන් තිබුණු රූපස්කන්ධයක් නෙවෙයි ඒක සලෝ කලන රූපයක්. මේ කියන අතක්වත් පයක්වත් සිතක්වත් ඔය කියන ඔය ආකාර ශරීරයක්වත් කිසිවක් දෙයක් තිබුණේ කල රූපයක් මවගේ කුස තුළ පළමුවෙන් පිළිසිඳ ගන්න අවස්ථාවේදී පැවතුනේ. කල රූපේ විස්තර කරන්නේ හරියට මේ ඉදිකට සුඩකට තෙල් බින්දුවක් අරගෙන ඒක පහළට හරවලා පෙන්වනකොට යම් තරම් සුළුවට පේනවනම් අන්න එවැනි සුළු දෙයක් කලල රූපේ කියන එක. එතකොට ඒ කලල රූපේ නිර්මිත වූයේ මවගේ සහ පියාගේ ධාතු කොටස් වල ඒ එකට වීමෙන්. මේ පැහැදිලිවම කල්පනා කරන්න අපි උපදිනකොටම එකදුණු බීජය අපගේ ශරීරයේ කෝඩුව නිර්මාණතු කළ බීජය කාවේද කියලා. මවගේ සහ පියාගේ දේවල් සමාගයේද එහෙම නැත්නම් අනුගේද කියන අවබෝධය දැන් ඇති කර ගන්නට ඕන. ඒක කාගේද? ඒවා අනුගේ සමාගේ නෙවෙයි. පටන් ගන්නකොටම මේ ශරීර කූඩුව අනුගේ දෙයකින් පටන් ගන්න. බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා දවසක් ඉන්නක කියලා අපි කෑ මේ මව් කුස ඇතුලේ තියෙන ළමයා කොහොමද වැඩෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේට විස්තර කරනවා මේක ඉන්දක කියලා සූත්‍රයක් තියෙනවා යක්ෂ සංහිතේ ඒකේ දැක්කෙන්නේ පඨමං කලනන්වතේ කලලාවෝති අප්පදා අප්පදා ජායති තේසී තේසී නිබ්බත්ති ගනෝ ගණාපසපා ජායන්ති කේසාලෝමනඛපිත යංචස්ස බුඤ්ජතේ මාතා අන්නම් පානච්ච භෝජනං තේනසෝ තත්ත්‍ය යාපේති මාසු කුච්චී ගතවනරෝ කියලා ඒක විස්තර කළා බුදුරජාණන් වහන්සේ. පළමුවෙන්ම කල රූපය ඇතිවන්නේ පඨමං කලලන් හොතේ. ඒක දවස් හතක පමණ කාලයක් තුළ පවතිනවා. කලලා හෝති අබ්බුදා ඒක තවදුරටත් දියුණුනාට පස්සේ අබ්බුද නමින් හැදින් වෙන ඊට වඩා දියුණු ටිකක් ලොකු තත්යකටපත් වෙනවා අබ්බුදාජායති පේශී ඒ අබ්බුද තත්ත්වය තමයි පේශී භාවයට පත්වන්නේ පේශී නිප්පත්ති කියන ඒ පේශී භාවයට පත් වුණාට පස්සේ ඒක ඝන භාවයට පත් වෙනවා පැටි වෙලා ඝන භාවයට පත් වෙනවා ඝනාපස්සකාජායන්ති ඒ ඝන භාවයට පත් වුණාට පසුව සාකා පහක් ඇතිවීම සඳහා ඒකට අවශ්‍ය ආකාරයෙන් මේ ඝන ඒ කොටසේ ඝන කොටසේ කොටස් පහක් විහිදෙන්නට පටන් ගන්නවා. අත් දෙකට දෙකයි කකුල් දෙකට දෙකයි හිසට එකයි. ඝනාපස්සකාදායන් හරියට මේ ඔය බදලා අලවාගේ අලවාගියක් පැලවෙන විට අර පැලේ එන්නේ ඉස්සලා ඉස්තිලා ඉතින් අන්න එලෙසින් කොටස් පහක් විහිදෙනවා. යන්තං සුඤ්ජතේ මාතා අන්නම් පානංච භෝජන මා විසින් කෑමක් බීමක් කළා නම් තේන සෝතත් යාපේති මා විසින් කනු ගන්න ලබන දේවල් වලින් ඒ කල රූපේ සහිතේ ධන තත්ත්වයටපත් වූ ඒ රූප කොටස් වැඩෙනවා ඒකම තමයි මේ රූපයේ දිනු වේ දිනු වේ යන්නේ ඒකට මේ ඇයට ප්‍රඥාව තියෙනවා සමාධිය සිත තියෙනවා නම් හිතා ගන්න පුළුවන් තමගේ රූප කොටස් පළමුවෙන්ම නිර්මිත උනේ කොහමද මවගේ සාපියාගේ ධාතු කොටස් වලින් ඒවා මගේ නෙවෙයි. ඒවා දිනුනේ කොහොමද? මව ගන්න ආහාර පාන වලින්. ඒවා කාගේද? ඒවත් අනුන්ගේ. මේ අනුන්ගෙන් ගත්තු අනුන්ගේ රූප කලාප තුළින් දියුණු වෙච්ච එකක් තමයි තමාගේ රූපස්කන්ධය මව තුළ මවගේ කුස තුළ සිටින විට. දැන් මව කුසෙන් ගිහි වුණා ඊට පස්සේ ජීවත් වෙලා දැන් මේ අඩි පහක් පමණ උසට මේ පංචස්කන්ධය මේ ආකාරයෙන් දැන් පවතින මේ රූපස්කන්ධය මේ සත්‍යයට මේ රූප කොටපත් වෙන්නේ කොහොමද? අපි කනගද එළවලු වල බස්වල පළතුරු වල මාළු වල ආදී විවිධ ආහාර පාන වලින් තමයි මේ ශරීර කූඩුව මෙලසින් දැන් නිර්මිත වෙන්නේ මේ බාහිර වශයෙන් ගන්නු ලබන ඒ ආහාර පාන වලින් නිර්මිත වූ මේ රූප කොට තමයි මම කියලා මගේ කියලා වැරදි අවබෝධයකින් මේ අල්ලාගෙන සිටින්නේ මේකේ අයිතිකාරයා මම නෙවෙයි මේකේ අයිතිකාරයා බාහිර වශයෙන් ගන්න ලබන ආහාර පානයේ කියන අවබෝධය පැහැදිලිවම තමාට තේරෙන්නට ඕන. මේ සංඥාවකට සීමා කරලා බෑ. මවගේ මවකස තුල තියෙන විට ඇතෝ රූප කලාප මගේ නෙවෙයි නේද කියන අවබෝධය ඇති වෙන්නට ඕන. ඒ රූප කොටස් දියුණු වෙලා දියුණු වෙලා වැඩුණේ අම්මා ගන්න ආහාර වලින් විනා ඒ රූප කොටස් එතකොට මගේ නොවේ නේද කියන අවබෝධය පැහැදිලිව තමාට ඇතිවන්නට ඕනේ. මේවා කියනකොට තේරුම් ගැනීම නෙවෙයි අවශ්‍ය. ඊට පස්සේ දියෝ රූප කොටස් මේ තත්ත්වයට පත්ුනේ බාහිර ආහාර පාන තුලින් නේද එහෙමනම් මේකේ අයිතිකාරව බාහිර ආහාර පාන නෙවෙයි ආහාර පාන නේද මට අයිති දෙයක් නෙවෙයි නේද කියන පැහැදිලි සත්‍ය අවබෝධයක් සමාජ අවබෝධයේ ඇති කරගත යුතු වෙනවා මේ රූප කොට මෙලසින් දියුණු වෙන හේතු ටිකක් තියෙනවා මේ රූපයේ මෞඛිතට පැමිණීමට හේතුවක් තිබෙනවා මෞඛිතය දියුණාට පසුව මෞඛිතයේ පිටින ගත්ත මොහොතේ සිට මේ මොහොත දක්වා මේ ශරීරයේ පවතින්නට දියුණුවන්නට මෙලෙසින් තිබෙන්නට හේතුවක් තියෙනවා. ඒක නිසා අපි සමුදේ දකින්නට ඕනේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා සමුදේ ධර්මාන් පස්සේවා පස්මින් විහෙරති. මේ සමුදේ දැක දැක පාලන පස්සනා වඩන්නට ඕනේ ඒක නිසා සමුදේ අපි දකින්නට ඕන. මේ මව් කුසට ඉස්සල්ලාම මේ රූපය ඇතුල් වෙනකොට කල රූප tattya ඇතුල් වෙනකොට ඒකේ එල්ලිලා තමයි ඉස්සල්ලාම පහළ වුණු සිත වූ ප්‍රතිසින්ද විඥානේ හටගත්තේ. කියන්නේ මේ ලෝකයේ ඉස්සල්ලාම පහළ වෙනකොට ඇති වුණු සිතට කියන ප්‍රතිසන්ද විඥානය කියලා. ඒ ප්‍රතිසන්ද විඥානය ගිහිල්ලා එල්ලුනේ අර කියපෝ කලල රූපේ අනුන්ගේ රූප කොටස් වලට. ඒ ප්‍රතිසන්ද විඥානයේ ඇතිවීමට හේතුවක් තියෙනවා. ඒ හේතුව දකින්නට ඕන. මොකක්ද හේතුව? ගේ ආත්මේ මැරෙන විට මේ ලෝකේ ජීවත් වීමේ ආශාව තව තවත් තමාගේ හිත තුළ තිබුණා භවයේ බැඳී සිටීමේ ආශාව භවආශාව තිබුණා මේ රූප කොටස් සහිත මේ ඒකී ආත්මයේ තිබුණු ආත්මය ශරීර කූඩුව තමාගේ ඇඟ සාසිත මම මගේ මගේ මගේ මගේ ආත්මය ආදී වශයෙන් වැරදි සංකල්පනාවක වැරදි සංකල්පනාවකින් උපාදාන කරගෙන සිටියා අල්ලාගෙන සිටියා ඊට අමතරව නොයෙකුත් වස්තුන් සමාගයේ දූ දරුවන් හෝ සහෝදර සහෝදරයන් හෝ කවරෙකු හෝ උපාදාන කරගෙන අල්ලාගෙන දැඩි කොට ග්‍රහණය කරගෙන සිටියා. කර්ම කරලා තිබුණ අකුසල් ලෝ අකුසල් කර්ම මනුෂ්‍ය ලෝකයේ පිටින්නම් කුසල් කර්ම සිත් කරලා තිබුණා. ඒ කුසල් කර්ම මරණ මොහොතේ සීවීමේ ශක්තිය, નિરાයාසයෙන්ම සිතට ගලා යෑමේ ශක්තියක් තිබෙනවා. ඊළඟට මේ නැවත නැවත ඉපදෙන එක දුකක්ය. මේක නැති වෙනවා නම් සැපක්ය. මේ දුකක් නේද නැවත නැවත ඉපදීම තුළින් සිදුවන්නේ. මේවට ආසාව කිරීම නිසා දුක නේද ඇතිවන්නේ මේ ආදී වශයෙන් චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයක් නැතිකම එදා තිබුණා. මෙන්න මේ ධර්මයන් තමයි සිත තුළ ක්‍රියාත්මක වන විට යටිතේ තැන්පත් වී සිටින අවස්ථාවක තමයි හැම කෙනෙකුගේම රහත් වූ ඕනම කෙනෙකුගේ සිත තුළ මේ වෙන ධර්ම තිබෙන්නට පුළුවන් තිබෙනවා. අන්න එවැනි කෙනෙක් මරණයට පත්වන විට ගිය ආත්මේ මරණය සිදු වූ විගතම ඉනික් විතරම මේ ප්‍රතිසන්දි විඥානයේ මේ භවයේ හටගත්තා මේ ප්‍රතිසන්දි විඥානයේ හැසිරීමට හේතුව ඒකයි සම්දේ ඒකයි ඒ මෞපස ඉස්සනා ප්‍රතිසන්දි විඥානයේ හටගන්නකොටම ශරීරයක් ඇතිවීමට අවශ්‍ය නිසා කාය රූපත් හිත පිහිටීමට ස්ථානයක් අවශ්‍ය නිසා හදේ රූපේකුත් ස්ත්‍රී භාවයක් හෝ පුරුෂ භාවයක් යන දෙක තීරණය කිරීමට අවශ්‍ය නිසා භාව රූපත් කියන රූප කොටස ඒකම සහජාතකත් සහජාත වශයෙන් එකටම උපදිනවා. ඒකට කියන්නේ සහජාත ප්‍රත්‍ය කියලා එකවර උපදින දෙයක්. දෙකම එකට උපදිනවා. මෙන්න මේ ආකාරයෙන් මෞකසිත ඉස්සල්ලාම් පිළිසඳගත් රූප කොටස් තමයි අර පස්වටත් මවගේ ආහාර නිසා පිටුනාට පස්වගත් ආහාර පාන නිසා මෙතෙන් වැඩි දියුණු වෙලා වැඩි දියුණු වෙලා මේ தත්ත්වයටපත් තිබෙන්නේ. මේක තේරුම් ගන්න ඕන. ශරීර කෝඩුව ලෝකයට පහළ වෙනකොට ඒකට ශරීර කෝඩුව පැවතීමට හේතුවක් තියෙනවා සම්දයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ ඒක විස්තර කරන්නේ ආහාර සම්දය රූප සම්දය කියලා. ආහාරයෙන් තමයි මේ රූපයන් හටගන්නේ ආහාර සම්දය රූප සම්දය. මේ ආහාර කියන එක දෙආකාරකින් විස්තර කරනවා. එක ආකාරයකින් විස්තර කරනවා විඥාන ආහාර පස්ස ආහාර මනෝ සංචේතන ආහාර කබලින්කාර ආහාර කියලා. විඥාන ආහාර ඒ කියන්නේ ප්‍රතිසන්දි විඥානය. ඉස්සල්ලාම මෞකසේ ඒ කල රූපේ ගිහිල්ලා ප්‍රතිසන්දි විඥානය හටගත්තේ නැත්නම් එල්ලුනේ නැත්නම් ඒ තිබුණෝ ඒ ධාතු කොටස් වල එකතු වීම දියවි නැති විය. ඒක සතෙක් බවට පත්වන්නේ. එමෙසා විඥාන ආහාරයේ පාදක වුණා මේ රූප කොට නිර්මිත වීමට ඒකේ සමුදේ ඒකයි. ඊළඟට පස්ස ආහාර මනෝ සංචේතන ආහාර දෙකක් තියෙනවා. පස්ස කියන්නේ හැදෙනවා කියන එක මනෝ සංචේතන කියන්නේ සිතිවිලි කියන එක. මේ රූප කොටස් මේ නිසා පැදෙනවා දැන් අපේ ශරීරයේ යමක කැපුණොත් එහෙම ওই මේසෙක හරි පිටියකම ඔළුව ඇගුණොත් වහාම gediyak වගේ උඩට එනවා. මදුරෙක් වෙන දෙයක් සතෙක් විද්දොද්දස්ස කළොත් එතන ගැටවාගේ ඇති වෙනවා. නැත්නම් වෙන ওই නිදිස බොර සත්‍යයක් හරි දෝනස්සෙක් වෙන දෙයක දස්ස කළොත් කකුල ඉදි වෙන අලුත් රූප කලාප ඇති වෙනවා. ඒ කියන්නේ. ඒ ස්පස්ය නිසා එලෙසින් කාය ස්පස්ය නිසා එලෙසින් රූප කලාප ඇති වෙනවා. ඊට අමතරව ඇහැට රූප පෙන්වන්නට පස්සේ රූප ඇති වෙනවා. කනට ශබ්ද ඇසුණාට පස්සේ නාසයට ගඳ සුවඳ දැනෙනට පස්සේ ශබ්ද ඇති වෙනවා. ඒ අනුසාරයෙන් සිතුවිලි ගලා යන නිසා. දැන් උදාහරණයක් කියන්නේ ඇහැ රූපයක් දැක්ක සමා දැක්කේ අප්‍රිය රූපයක් නම් සමා නොසිත රූපයක් නම් සමා කැමති නැති එකක් නම් අර මූණේ එහෙම ඉච්ඡිත ප්‍රබෝධමත් භාවයක් නැහැ. මලානික වෙලා විරූප වෙලා කළු භාවයකටපත් වෙලා මොකද ඒ? අර චිත්තයෙන් උපදින රූප කලාප කොටසක් තියෙනවා. තමා දැක්කේ තමා ප්‍රිය කරන ඉතාම ඇතෙන් කරන ආදරය කරන කෙනෙක් නම් හිත මලක් වගේ පිපිදෙන අසතෙන් හිටියව. ඒ මොකද අර හිතේ තියෙන චෛතසික ධර්මයන්ට අනුකූලව රූප කොටස් ඇති වෙනවා. මේ විදිහට සිතට අනුකූලව රූප කොටස් ඇතිවෙනවා මනෝ සංකේතනා වලට මනසේ ඇති වෙන සිතුවිලි වලට අනුකූලව. ඊට අමතරව අර කබලින්කාර ආහාර කියන එකෙන් අදහස් කරන්නේ කන බොන ආහාර පාන ආදී. මේ එක් ආකාරයකින් ආහාර සමුදය පෙන්වුම් කිරීමක්. රූපේ ඇතිවන සමුදය ආහාර සමුදය, රූප සමුදය, ආහාර නිසා රූප ඇතිවෙනවා කියන එක. තවත් ආකාරයකින් මේ පෙන්වුම් කරනවා කර්ම චිත්ත ඉක්තු ආහාර වශයෙන් හතරක්. අර කර්ම හතරමයි වෙනත් ආකාරයකින් පෙන්වුම් කරන්නේ. කර්මයෙන්ම හටගන්නවා මේ රූප කොටස්. අපගේ ශරීරයේ මෙලෙසින් නිර්මිත වෙලා තිබෙන්නේ අපින කරන ලද කර්ම වල කර්ම ශක්තිය වලට අනුව විශේෂයෙන්ම කර්මයෙන්ම උපන් රූප වශයෙන් දැක්කෙන අය ඇහි තියෙන රූප බැලීමේ ශක්තිය චක්කු ප්‍රසාද රූපය, කනේ තියෙන ශබ්ද ඇසීමේ ශක්තිය දැක්කෙන රූප කොටස සෝත ප්‍රසාද රූපය, ඒ වගේම නාසයේ දිවේ ශරීරයේ ගහන ප්‍රසාද රූපය, ජීවා ප්‍රසාද රූපය, කාය ප්‍රසාද රූපය කියන මේ ප්‍රසාද රූප ඔක්කොම දෙලින්ම ඒකාන්ත වශයෙන්ම කර්මයෙන්ම හටගන්නා බව පොත්වල දැක්වා තිබෙනවා. ඒ කර්මයට අනුකූලව තමයි ශරීරය තමාගේ නිර්මිත වෙන්නේ. කර්මයට අමතරව චිත්තය තමාගේ සිත. සිතට අනුවත් මේ රූප කොටස් වෙනස් වෙනවා. සෝමනස්ස සතර සිතක් නම් වෙනත් ආකාරයක් දුන්නත් සිතක් නම් තවත් ආකාරයක්. තරහ සිතක් නම් වෙනත් ආකාරයක් නෙවෙයි ආකාරයෙන් රූප නිරන්තරයෙන් වෙනස් වෙන නිරන්තරයෙන් ඇති වෙනවා චිත්තයට අනුව සිත අනුව. ඊළඟට ඒත්තු ඒත්තු කියන එකෙන් අදහස් කරන්නේ සීත උෂ්ණ දෙක. මේ කම්මචිත් ඊත්තු ආහාරාසනේ ඊත්තු දෙක සීත උෂ්ණ දෙක නිසා ශරීරයේ රූප කොටස් වෙනස් වෙනවා. පාන්දර උදේ ආලියම් යාමේ තියෙන ඒ සීතල දේශගුණික තත්ත්වයේ තිබෙන විට තියෙන පැහැපත් රූපයක් නෙවෙයි දහවල් 12ට පමණ වෙන විට බොහෝ දහඩිය දාන විට උෂ්ණත්වයේ වැඩි වූ විට ඇතිවන්නේ. මොකද අර සීත උෂ්ණ දෙක නිසා මේ රූප කලාප වෙනස් වෙනවා. ඊට පස්සේ කියන්නේ කම්මචිත්තේ ආහාර අපි ගන්න ලබන කන බොන ආහාර පාන නිසා මේ විදිහට මේ රූප සමුදයක් තියෙනවා. ඒ කියන්නේ සමුදේ ධම්මානුපස්සී වාරූපස්මින් විහෙරති මේ රූප කායાનුපස්සනා භාවනා වඩන විට සමුදේ දකින්නට ඕන ඇතිවීමේ හේතුව රූප ඇතිවීමේ හේතුව ඒකයි අපි මේ කාරණාව පළමුවෙන්ම මේ ඇයට මේ කායાનුපස්සනා භාවනාව කියා දීමට ප්‍රථමයෙන් කියා දුන්නේ එතකොට මේ කය නිර්මිත වී තිබෙන්නේ කොයි ආකාරයෙන්ද? ඒක තමන්ගේ ධර්මයක් නෙවෙයි නේද? ඒක අනුන්ගේ ධර්මයක් නේද? අනාත්ම ධර්මයක් නේද කියන අවබෝධය පැහැදිලි නොවන තියෙන කෙනෙකුට තේරුම් ගන්නට පුළුවන් වෙනවා. ඊටත් අමතරව මේ රූප ඇතිවන්නේ මෙන්න මේ ආකාරයෙන් නේද? මේ සමුදේ තියෙන නිසා මේ හේතු තියෙන නිසා මේ ශරීර කෝඩුව මෙතෙන් නිර්මිත වෙනවා තමාට ඕනෑ විදිහට සිදුවන දෙයක් නෙවෙයි නේද කියන අවබෝධය මේ රූප සමුදේ දැකීම තුළින් තමාට අත්දකින්නට අවබෝධ කරගන්නට හැකියාව ලැබෙනවා මේ ධාමතරව මේ රූප කොටස් නිර්මිත වී ඇති ධාතු කොටස් ගැන අවබෝධයක් තිබෙන්නට ඕන ඒ තමාගේ ශරීරයේ සහිත බාහිර සියලුම ජීවීන් වස්තුනොත් ඒ වගේම පන්නේ ලෝකේ යන්තා දේවල් තියෙනවා නම් ඒ සෑම වස්තුවක්ම නිර්මිත වී ඇත්තේ මූල ධාතු හතරකින්. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු වශයෙන්. පඨවි ධාතු කියන එකෙන් අදහස් කරන්නේ නිකම් පස් ගතිය, හද ගතිය. මේ මේ තමාගේ ශරීර කූඩුව නිර්මිත වී ඇත්තේ මේවෙන් කියන අවබෝධය ඇති කර ගන්නට ඕන. ආපෝ ධාතුව කියන්නේ චේතමනේ නැත්තම් වතුර ගතිය. තේජෝ ධාතුව කියන්නේ උෂ්ණය නැත්තම් සීතල ගතිය. ඒ දෙකටම තේජෝ ධාතුව කියන්නේ. ඊළඟට වායෝ ධාතුව කියන්නේ හැකිලෙන බැඳෙන පින්බෙන ස්වરૂපයේ වායු ගතිය. මේ හතරෙන් තමයි මේ ලෝකේ යන්තා දේවල් නිර්මිත වී තිබෙනවා නම් නිර්මිත වී තිබෙන්නේ. උදාහරණයක් අපි කියමු මෙතන හුඟක් කාන්තා පේස තිබෙන නිසා අපි ඊටම පිටි ටිකක් පාල් කරලා පිටි බැදලා ඕකට පැන් ටිකක් මෙහෙම දාලා එකතු කරලා ගුලි කළාට පස්සේ අපි ඒවට අම්බලා කියලා කියනවා. ඒ ටිකම ආරම් හතරත් ඇටියට කපලොත් වැඩි විදියට ගැපුවොත් ඒකට අපි අලුවයි කියන්නේ. නමුත් අලුවා වල හෝ අංගලා වල දෙකේම තියෙන එකම පිටි. එකම විදියට සම්මිශ්‍රණය කරගත් දෙයක්. නමුත් ඒකේ හැඩය අනුව අපි ඒවා හඳුනා ගැනීම සඳහා එක්කෝ අලුවා කියන නැත්නම් අංගලා කියන නම් දෙකක් දාලා කතා කරනවා. මෙන්න මේ ආකාරයෙන් මේ ලෝකයේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු හතරෙන් නිර්මිත වී ඇති දේවල් වලට නොඑක් ආකාර නම් අප සම්මුතිය වශයෙන් දාගෙන ඒ සම්මුතියේ පිටලා කතා බහ කරනවා ඒ සම්මුතිය සත්‍යයක් වශයෙන් පිළිඅරගෙන කියනවා මේ ශරීර කෝගේ අත කියන්නේ කන කියන්නේ මූණ කියන්නේ නහය කියන්නේ පපුව කියන්නේ ශරීරයේ කවර කොටසක් කියන්නේ අර අග්ගලා අලුවා කියපු සංඥාව දාගත්තා වැනි සංඥා වලින් හඳුනා ගැනීමක් විනා සත්‍ය වශයෙන් ඇති දෙයක් නෙවෙයි කියන අවබෝධය ඇති කරගන්න ඕනේ දැන් උදාහරණයක් අපි කතා කරමු අපි ලේ ලේ කියන අපේ ශරීරයේ තියෙන රූප කොටසක් අය ලේ කියන එක ආපෝ ධාතු වැඩි නිසා තමයි මස් කියන මස් මස් කියන ශරීරයේ මාංශ කොටසක් මේකේ තියෙනවා ධාතු හතරම ඒකේ චේතනයක් තියෙනවා වතුර ගතියක් තියෙනවා ඒක තමයි මේ මස් කියන්නේ තියෙන ආපෝ ගතිය ඒකේ රත්නයක් හොසීතලක් තියෙනවා ඒක තමයි ඒකේ තියෙන තේජෝ ගතිය ඒක පින්මුණු ස්වરૂපයෙන් කියන එක තමයි ඒකේ තියෙන වායෝ ගතිය. මේ මස් කෑල්ලේ වතුර ගතිය සම්පූර්ණයෙන්ම බීලී ගියා නම් ඒක බීලි හමක් වැනි බීලි භාවයටපත් වෙනවා ඒක ඒක කුඩු කරන්නටත් පුළුවන් ඒ විට අන්න ඒ කුඩු භාවයට පස් භාවයට පත් වෙන ස්වરૂපේ පස් වෙන ගතිය තමයි පඨවි ධාතුවේ කියන්නේ අර උදාහරණයක් ගත්ත ලේවලත් මේක තියෙනවා ලේවල වැටෙන ස්වરૂපයේ තෙත ගතිය ආපෝ ගතිය එහි රත්නයක් හොසේතලා තියෙන එක තේජෝ ගතිය ඒක පිංගිලා තියෙන ලේ බින්දුවක් වශයෙන් ඒක වායෝ ගතිය නිසා ඇතිවී තියෙන්නේ. ඒ ලේක ලේ බින්දුවක් කැටි ගැහෙනවා. කැටි ගැසුණාට පස්සෙ මේ අය දැකලා ඇති ලේ කැටි ගැසලා තියෙනවා. ඒවා කුඩු කරන්න දුන්නත් පුළුවන්. පිටි භාවයට පස් භාවයට පත් කරන්න පුළුවන්. ඒ ලේ වල අර්ථයෙන් තිබුණු පඩවි ධාතුව. මේ ආකාරයෙන් තමගේ ශරීරය නිර්මිත වී ඇත්තේ පඨවි ධාතුවෙන් ආපෝ ධාතුවෙන් තේජෝ ධාතුවෙන් වායෝ ධාතුවෙන් කියන ධාතු හතරෙන් මේක තේරුම් ගන්නට ඕන. මේ ධාතු හතරේ සම්මිශ්‍රණය නිසා මේක යම්කිසි ඝන ස්වરૂපයකටපත් වෙලා තියෙනවා ඝන සංඥාව කියලා ගන්න එකෙන් අපි මුලා වෙලා තියෙනවා. ඝන සංඥාවේ කියන්නේ යමක් ඒක රාශී වී තිබිලා ඒක වැරදි දෙයක් වශයෙන් අපිට පෙන්වන්න කරනවා. දැන් උදාහරණයක් අපි එක තැනකට කරපු දේශනාවකදී මතකයි කියවා වැලි ගොඩක් දිස්සෙනවා. වැඩි ගොඩ එකම ගොඩක් වශයෙන් ඝණයට පේනවා. නමුත් එතන වැඩි ගොඩ කියලා දෙයක් නැහැ. එක එක වැඩිකට වෙන් වෙන් මුන් වෙන් වූ වැඩිකට. වැඩිකට රාශියක් එකතු වුනහම අපට පේන එක වැඩි ගොඩක් කියලා. නැත්නම් උදාහරණයක් කියමු ගඩොල් කැටයක් නැත්නම් උළු කැටයක් වෙන දෙයක්. අයකේ සම්පූර්ණ මේ උළු කැටේ හෝ ගඩොල් කැටේ සම්පූර්ණයෙන් පිටි කළා නම්, ඇඹරුවා නම්, කුඩු කළා නම් පස් ගතියක් තියෙනවා. ඒ පස් ගතිය එක් ස්වરૂපයකට හතර ස්වરૂපයකට හදාපුවාම අපි ඒකට කියනවා gadol කැටිය කියලා. ඒ පස් ටිකෙන්ම අර පැතන ස්වરૂපයට හැදුවට පස්සේ අපි ඒකට කියනවා උළු කැටිය කියලා. උළු කැටිය තියෙන්නේ එතකොට gadol කැටිය තියෙන්නේ එකම පස් සහිත පඨවි ආපෝ තේජෝ වායු කියන ධාතු කොටස් හතර. මේවා නිර්මිත වෙලා තියෙනවා. මෙන්න මෙලෙසින් තමයි අපේගේ අත කියන එක ඇත්ත වශයෙන්ම මේ නියපොත්ත කියන එක දත් කියන එක මේ ශරීරයේ සෑම කොටසක්ම අර ඝන සංඥාවෙන් වැහිලා තියෙන නිසා අපිට මේම එක දෙයක් වශයෙන් අතක් වශයෙන් මූණක් වශයෙන් කකුලක් වශයෙන් මේ ආදී අවයවයන් පෙනෙනවා මේ මුලාවෙන් අපි ගැවටී තිබෙනවා එම නිසා මේ ඝන සංඥාව කැදී යන්නට ඕන මේ කායanpasනා භාවනාව කරන විට ඒ ඝන සංඥාව පිළිබඳ අවබෝධයක් ඇතුව මේ ඝන සංඥාවෙන් වැසී යාම නිසා තමයි මුලාවට පස්සන ආකාරයේ තේරුම් අරගෙන සිටින්නට ඕන. දැන් උදාහරණයක් කිව්වම අපි නියපොත්තක් ගත්තා මේක නියපොත්තක් වශයෙන් දිස් වෙනවා. අපි නියපොත්තක් කපන කතර මේ කටට කපන්නේ දෙයක් අරන් ඒකේ තියෙන අතිචූර්ණ කැලෙන් තීරුවනම් සම්පූර්ණයෙන් නියපොත්ත පිටිභාවයටමපත් වෙලා සම්පූර්ණයෙන් නැති වෙනකම් මේක සූර්ය සූර්ය සූර්යලා නිමසරන්නට පුළුවන්. එතකොට දිස්සන්නේ පිටිගොඩ. මේ පිටිගොඩ මේ නියපොත්තේ හැඩයට ඒක රාශී වෙලා ඝන භාවයට පත් වෙලා තිබෙන නිසායි අපිට මේක නියපොත්තක් වශයෙන් දිස්සන්නේ ඇත්ත වශයෙන් සත්‍ය වශයෙන් මේ දෙන්නේ අර පඨවි ධාතුව අධිකෝ තේජෝ වායෝ ආපෝ කියන ධාතු කොටස් තුන. මෙලෙසින් තමයි මේ ශරීරය දැන් මේ අතක් තියෙනවා. මේ අත කියවට සත්‍ය වශයෙන් මේකේ තියෙන උඩ හැම ගලවලා පැත්තකින් දේවා නම් එහි තියෙන මස් ටික ගලවලා තවත් පැටකින් ලැබුවා නම් නහර ටික ඇට ටික පස්සකින් ලැබුවා නම් මේ කියන මේ දෙවෙනි දෙවෙනි කොටස් තවත් පස්සකින් ලැබුවා නම් සෙසු සියලුම කොටස් ඒ ඒ පස්සට වේශිකලා නම් මෙතන අත කියන එක දිස්සන් නැහැ අතක් කියලා එකක් සත්‍ය වශයෙන් නැහැ මේ සියල්ලම ඒක රාශී වෙලා ඝන භාවයටපත් වෙලා යම් කිසි සතහනකට අනුකූලව අපි දකින නිසා මේක අතක්ය මේක අතක්ය කියලා අපි රැවටෙනවා ඒක නිසා මේ රැවටීම, මේ මුලාව නැති කරගන්නටයි කායානුපස්සනාව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා තිබෙන්නේ. එතකොට මේ අතේ කියන හැම අපි අයින් කළොත් හැම කියන එකක් සත්‍ය වශයෙන් කියන දෙයක් නෙවෙයි. මත් කිව්වත්, නාර කිව්වත්, ඇට කිව්වත් ඒ කිසි අසත්‍ය වශයෙන් ඇති දෙයක් නෙවෙයි. ඒ හැම ඇත්ත වශයෙන් මේකේ චේතමනයක් තියෙනවා, සීතලක් තියෙනවා. ඒක තමයි ඒකේ තියෙන තීජෝ ගතිය. ඒ හැමේ තියෙනවා වතුර ගතියක්, චේතමනසේට ආපෝ ගතිය රස්නේ රස්නේ ඕචේතර තේජෝ ගතිය එකකින් ගිලවාගේ තියෙන වායෝ ගතිය මේ හැම බේරන්නට පුළුවන්. ඔය රබන් වල ගහලා බෙරවල ගහලා තියෙන හැම වගේ මේ හැමේ තියෙන බස්සගතිය ගියොත් එහෙම සම්පූර්ණයෙන් ගේලන්නට පුළුවන් ඒවා කුඩු කරන්නට පුළුවන් ඒ කුඩු කළාට පස්සෙ පස්සෙන් ගතිය තමයි පටවි ගතිය මේ හැමේ පටවි ධාතුවක් තියෙනවා එතකොට සත්‍ය වශයෙන් මේ හැමේ තියෙන පටවි ධාතුවක් කාපෝ ධාතුවක් තීජෝ ධාතුවක් වායු ධාතුවක් කියන ධාතු කොටස් හතරක් මස්සලත් එහෙමයි, නහරවලත් එහෙමයි, ඇටවලත් එහෙමයි, ලේවලත් එහෙමයි, ඔක්කොම එහෙමයි. මුළු ශරීරයම එහෙමනම් ඒකාන්ත වශයෙන්ම මේ ධාතු හතරෙන් නිර්මිත වූ ධාතු හතරක් විනා ගෑණියක් නෙවෙයි, පිරිමියෙක් නෙවෙයි, මමෙක් නෙවෙයි, මගේ නෙවෙයි කියන අවබෝධයේ ඇති වෙන්නටයි මේ කායානුපස්සනා සතිපට්ඨාන භාවනාව අපි දියුණු කළ යුත්තේ. එවිට තමයි කයේ තියෙන ඇලීම නැතිවන්නේ. ඒක තමයි කයේ තියෙන යථා සත්‍ය අවබෝධ කරගත හැකි වෙන්නේ. එතකොට කය කියන්නේ කොහොමද ඇතිවන්නේ? කය ඇතිවෙන හේතු මොකද්ද? කය නිර්මිත වී ඇති ධාතු කොටස් මොනවද? මේ ධාතු කොටස් වලින් ඝන සංඥාවෙන් බැහැලා තියෙන්නේ කොහොමද කියන අවබෝධය මේ ආයේ සිට තුළ දැන් ඇතිවන්නට ඕන. ඊළඟට කායානුපස්සනා භාවනාව කිරීමේ පරමාර්ථය වන්නේ කයේ යථා තත්ත්වයේ නියම තත්ත්වයේ නියම පරිදිින් අවබෝධ කර ගැනීම. මොකක්ද කයේ යථා තත්ත්වය? මේක නිරන්තරයෙන්ම වෙනස් වෙවි වෙනස් වී යන ධර්මයක් අනිත්‍ය ධර්මයක්. කය යථා තත්ත්වය ඒකයි. නිරන්තරයෙන් වෙනස් වෙන පුංචි කාලේ තිබුණත් කිරිදැජු දඩුවෙකුගේ ලපටි රූපයක් ඒක වෙනස් වුණා අවුරුදු 10කට පස්සෙ වෙනකොට ඒක වෙනස් වුණා තරුණ වියට එනකොට තරුණ වියේ රූපේ මැදි වියට යනකොට වෙනස් වෙනවා මැදි වියේ රූපේ මහල් වියට යනකොට වෙනස් වෙනවා මේ ආකාරයෙන් සෑම ස්වභාවයක් පාසාම වෙනස් වී වෙනස් වී අනිත්යෙන් අනිත්‍යයට යන ධර්ම කොටසක් තමයි රූපස්කන්ධය කියන්නේ පියවිය හැට පේනවා මේක එක දිගට එක දිගට පවතිනාද පවතිනාසේ නමුත් එහෙම එකක් නෙවෙයි මේකේ යථා තත්ත්වය මොකද්ද අනිත්‍යයට යන ස්වરૂපය මේක අවබෝධ කරගන්නටයි කායානුපස්සනාව උවහල්වන්නේ මේ කාය කය තුنين හේ තවත් යථා ස්වરૂපය තමයි නිරන්තරයෙන්ම දුකකුයි ජනිත කර දෙන්නේ ලෝක සත්‍යානි කයෙන් සැපක් ලැබෙනවා සැපක් ලැබෙනවා කය පවත්වාගෙන යන සැපක් සැපක් කියලා මුලාවකටපත් වෙලා තියෙනවා. ඒ මුලාව නිසාම කය අතහරින්නට බෑ. කය අතහරින්න නැති නිසාම නිවන අවබෝධ කරගන්නට බෑ. එම නිසා මේ කය ඒකාන්ත වශයෙන් දුක්ඛයක් කියන එක කයේ තියෙන යථා ස්වરૂපේ ඒක අවබෝධ කරගන්න එකත් කායානුපස්සනාව ඉවහල් වෙනවා. මේ කාය කය මේ ශරීර කෝදුව පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරෙන් නිර්මිත වී ඇති තමාගේ නොවන ධාතු මාත්‍රයක් පමණයි නිස්සත්ත්වෝ නිජීවෝ සුන්නෝ සත්‍යයක් නෙවෙයි ජීවියක් නෙවෙයි ශූන්‍යෝ කිස්යක් මේකයි කයේ නියම தත්ත්වය මේ தත්ත්වය අවබෝධ කරගත හැකිමන්නේ කායානුපස්සනාව නිස්පරිදි ලැබුණ කලකට පසුව මේ தත්ත්වය අවබෝධ වෙනකොට මේ කායානුපස්සනාව තුළින් ඇති ගිය යුතු ධර්ම හතරක් තියෙනවා එතකොට කයේ ස්වરૂපේ යථා ස්වરૂපේ අවබෝධ අවබෝධ වීම තුළින් භාවනාව කිරීම නිසා කායાનපස්නා වැඩි වීම නිසා නිම්බින්දන්ති කය කෙරෙහි කලකිරීමක් ඇතිවන්නට ඕනේ කායાનපස්නා වැඩෙන විට ඊළඟට විරජ්‍යේති කාය කෙරෙහි තියෙන රාගය කිලිහි යන්නට ඕනේ කායાનපස්නා වැඩෙන විට පටිච්චසග්ගේති කය සිටින් අතහරින්නට පුළුවන් වෙන්න ඕන කායනුපස්නාව හරියට වැඩි පසුව ඊළඟට කයේ Nirodha දකින්නට පුළුවන් වෙන්න ඕන කය අතහැරනට සිටින් අතහරින්නට පුළුවන් අවස්ථාවක තමයි කාය Nirodhaක් රූප Nirodhaක් අත්දකින්නට පුළුවන් වන්නේ මේ රූප නිරෝධයෙන් පසුව නාම නිරෝධය ප්‍රත්‍යක්ෂ කොටෙන්ගොඩ නිවන සාක්ෂාත් කරන්නට පුළුවන් නිර්වාණය සාක්ෂාත් කරන නාම රූප දෙකේම නිරෝධය දකින්නට ඕනේ මේ කායાનුපස්සනාව තුළින් කාය නිරෝධය නැත්නම් රූප නිරෝධය අත්දකින්නට පුළුවන් වෙනවා කායાનුපස්සනා භාවනා වැඩිීමේ ප්‍රතිඵලය ඒකයි එතකොට මේ ඇයට මේ දක්වා අපි ප්‍රකාශ කළේ ඊටාම කෙටියෙන් ප්‍රකාශ කරන්න සතිපට්ඨාන සූත්‍රයේදී ඒකායනෝ අයං වික්‍රේ මග්ගෝ මේ ඒකායන කියන වචනේ අර්ථය කුමක්ද? ඒකේ අර්ථය යම් කිසාවක් නෙවෙයි නිවනට එකෙල්ලේම නිවන සඳහාම යොමු කරන නිවනටපත් කරන ඒකායන මාර්ගයක් කියන එක ඒක එකම මාර්ගයක් නෙවෙයි කියන එක. භාවනාව තුළින් නිවන අවබෝධ කළ හැකි භාවනා ක්‍රම රාශියක් තියෙන එකක් නෙවෙයි. ඊළඟට සතිපට්ඨාන හතර කියන්නේ කුමක්ද? සතිපට්ඨාන භාවනාව වඩන්නට නම් මේ කය වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධේ ඇතිවෙන්න දෙයින් දැකිය යුතු බව ඒ සඳහා භාවනාගාමී ප්‍රතිපදා වශයෙන් ආගස්ථාංග මාර්ගයේ දියුණු කළ යුතු බව අප පළමුවෙන් පෙන්වමු කලේ මේ සතරපත්තහන භාවනාවන් දියුණු කළොත් එම කෙනෙකුට හත්තරක් පුරා අනාගාමී අරහත් ඵලය ලබන්නට පුළුවන් බව හත්තරක් නෙමෙයි හය වසරක් පස් වසරක් මේ ආදී වශයෙන් අඩු කරමින් ගොස් මා දවස් හතක් හරියට කළොත් නම් කෙනෙකුට අනාගාමී වහත් ඵලයේ ලබන්නට පුළුවන් බව ප්‍රකාශ කළා. ඊට පස්ව අපි කායानुපස්සනාව ගැන කායानुපස්සනාවේ දක්වන භාවනා ක්‍රම විස්තර කිරීමට ප්‍රථමයෙන් මේ රූපස්කන්ධය පිළිබඳ ධර්මක අවබෝධයක් ඇති වී යුතු නිසා මේ රූපස්කන්ධය කොහොමද මේ தත්ත්වයට පත් වුනේ මෞපුසේ හටගත්තේ කොහොමද ඒ දක්වා මේ தත්ත්වයට දියුණු වූයේ කෙසේද ඒවට ආහාර ප්‍රත්‍ය උනේ කොහොමද විශේෂයෙන්ම කබලිකාර ආහාර අපි කනබන ගන්න ලබන ආහාර පාන ආදී මනෝ සංචේතන පස්ස ආහාර විඥාන ආහාර ආදී කොහොමද මේකට සම්බදයක් වශයෙන් හේතුවක් වශයෙන් උපකාර වූයේ මේ කය නිර්මිත වීමට කියන එක. ඊට පස්සෙ මේ කය යථා ස්වરૂපය මේ කය හැදිලා තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරෙන් බව. මේ පඨයේ යථා ස්වરૂපයේ නිරන්තරයෙන් වෙනස් වෙන අනිත්‍ය ධර්මයක් බව මේක දුකක් බව මේක නිත්‍ය නොවන අනිත්‍ය දුකක් වන ඒ වගේම ආත්ම නොවන අනාත්ම ධර්මයක් බව. මෙන්න මේ සත්‍යයන් අවබෝධ වෙන විට මේ කය කෙරෙහි විරාගයක් ඇති විය යුතු බව, කලකිරීමක් ඇති විය යුතු බව, අතහැරීමක් සිත තුළින් ඇති විය යුතු බව සහ ඒ තුළින් පසුව කාය රූප නිරෝධයක් අත්දැකිය යුතු බව මෙන්න මේ කියන කාරණා ටිකයි මේ දක්වා මේ ඇයට ඉතාමත්ම කෙටියෙන් අපි විස්තර කළේ. දැන් හරියටම පැයකට වැඩියක් ගත වුණා. එම නිසා මේ දේශනාව මේට වඩා දීර්ඝ කිරීමට අප බලාපොරොත්තු වෙන්නේ ඊළඟ දවසේදී මේ ඉදිරි කොටස් අප දේශනා කිරීමට අදහස් කරනවා. දැන් හොඳයි මේ කල්පනා කරන්න මේ දක්වා මේ සති සතිපට්ඨාන සූත්‍රය අල්ලා ඊට සමග ධර්ම දේශනාවක් ඇසුවා මේ අනුව මේ පිළිපැදීමට ඒ භාවනා ක්‍රම දිනු කර ගැනීම දැන් අදිස්ථානයක් කරගෙන ඉදිරි කාලය තුළදී ඒ අනුව භාවනා කරන්නට ඕන. ඒ භාවනා කිරීම තුළින් ඒ වගේම මේ ධර්ම ශ්‍රවණය කිරීමේ කුසලානිසංසය තුළින් මේ සෑම දිනාටම වහවහම නිවෙනින් සැනසීමේ වාසනාව ශක්තිය උදා වේවායි කියලා අපි ආශිර්වාද කරලා කරන්නම්. එසේ ආශිර්වාද කර මේ දේශනාව මෙතනින් නිම කරන්න ඔබ සමගම නිවන් සමාපත් වේවා.